ශාසනාව අද ධර්මාන් ශාසන සඳහා වැඩම අවදාලේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍ය බෙලිකඩ මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ සංයුක්ත නිකායේ නච්ච ගීත සූත්‍රයෙන් යද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාව පවත්වන්නේ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 නච්චගීතවාදිත විසුක්ක දස්සනා පරිවිරතා අතකෝ ඒතේව බහුතර සත්තා ඒ නච්චගීත වාදිත විසුක දස්සනා අපටිවිරතාති අනුග්‍රහක බවතුන් ප්‍රමුඛව සිටින්නා වූ අපට සවන් දෙන සදහවර පෙන්නතුනේ අද අපගේ මාතෘකාව සංවිත නිකායේහි සෝතා පන්න සංයුත්තේ පවතින නච්ච ගීත සූත්‍රය. අතිශයින් ගැඹුරු කරුණක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. නිසා වෙනත් පිටස්තර විග්‍රහයන්ට නොයා කෙලින්ම මාත්‍රකවට බහිඳ වෙනවා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාමතලා වදාරනවා අපි දන්න නැටුම් ගැයුම් වැයුම් උසුළු විසුළු දස්සන නැත්ත ගීත වාදිත විසෝක දස්සන කියන්නේ ඒක තමයි. මේවයින් වෙන්වුණ පිරිස ඉතා අඩුයි කියලා. වැඩි පිරිසක් ඒවැය යුක්ත පිරිසක් වෙන නොවුන පිරිසක් ඉන්නවයි කියලා කියලා තියෙනවා. මන්දයත් කියලා තංකිස්ස හේතු කියලා අපහම දීලා තියෙන උත්තරේ චතුරාර්ය සත්‍ය නොදන්නා නිසා. එබැවින් චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ දරන්න කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ තිබෙන්නේ. එතකොට අපි මේ නච්ච ගීත වාදිත විශෝක දස්සන කියන මේ ශික්ෂා ශික්ෂාපදයකිනුත් යම් ආකාරයක වෙන්වීමක් කරනවා. නමුත් ඒ වෙන් වෙන්නේ හදවත ඇතුලෙන් නෙවෙයි. එදා පොයේ දිනට පමණක් ශික්ෂාපදයේ පනවාගෙන ආවරණයක් කර ගැනීම තුළ තමයි ඒක తాවකාලික වෙන්නේමක්. දැන් මේවට මොකද්ද කියන්නේ කියලා හොයන්න වෙනවා අපිට. නැටුම් ගැයුම් වැයුම් කියන එකෙන් කියන්නේ දොරවල් පිනවනවා කියන එක, පස්දර පිනවීම කියන එක. පස්දර පිනවනවා කියන එකේ තේරුම කාමයන් විඳිනවා කියන එක. එහෙනම් අපිට අද කාමය කාම තණ්හා ගැන තමයි මේක කතා කරන්න තියෙන්නේ. තව භව තණ්හා විභව තණ්හා තිබුණත් ඒවා අයිති වෙන්නේ නැච්ච ගීත වාදිත විසූප දස්සමට නෙවෙයි. එමනම් මේ මේකෙන් පෙන්වන්නේ මේ කාමයන්ගෙන් සදහටම ගැලවීමේ අවශ්‍යතාවය නැත්තම් මාර්ගය මේ පෙන්වන්න හදන්නේ. දැන් සාමාන්‍ය සමාජය ගැන ගත්තාම එදා තිබුණ පස්දොර පිනවීමේ ආකාරය නෙවෙයි අද තිබෙන්නේ. එදා සමහර විට මාධ්‍ය මොකුත් තිබුණේ නැහැ. පුවත්පතක් පමණයි. නැත්නම් ගුවන් විදුලිය පමණයි. නමුත් වර්තමානයේ ඕනෑම කෙනෙකුට channel මාරු කර බලන්න නැටුම් ගැයුම් බැලුම් සඳහා මාධ්‍ය ගණනාවක් එහෙම නැත්නම් channel ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒවා නරඹන්නට කාලය තිබෙනවා නම් ඕනතරම් දේවල් දවස පුරා තිබෙනවා. ඊළඟට මේවට මේ තරම් මේ ජන සමාජය ප්‍රිය කරන්නේ ඇයි? ඒවට අසාධාරණ හේතු නැහැ. මට අපි දොස් කියන්නේත් නැහැ. මේ දෛනික ජීවිතයේ බොහෝ දෙනාට වෙහෙස කරයි. එතකොට ගෙදර යන්නේ සිත වෙහෙසාගෙන. ඊට පස්සේ එයාට යම් දෙයක් සතුටක් වන වෙනවා. ඔවුන්ට අවේද සතුට පිළිබඳ අවබෝධයක් නැහැ. එhmenan ඔවුන් Taman සතුට උපදවා ගන්නට දෙයක් හදා ගන්නවා. Tamanගේ හිතේ සතුට උපදවා ගැනීම සඳහා බාහිර දෙයක් උදව් කරගන්න ලබනවා. මේක මෙහෙම තේරුම් ගන්නේ නැහැ සමාජයේ. තේරුම් ගන්නේ ඒ බාහිර දේවල් වල තමයි සතුට තියෙන්නේ අපි ඒවා හොයන යනවායි කියන එක. මෙන්න මේවා තමයි විග්‍රහ කරන්න ඕන කාරණා. සැබවින්ම මේ බාහිර තියෙන දේවල් වල සතුටක් හොයන යනවා නෙවෙයි අපි. අපේ සිතේ සතින සතුට උපදවා ගන්නට බාහිර දේවල් උදව් කරගන්නවා. මේ පිළිබඳව හොඳ වචන දෙකක් තුනක් මම ඔබට කියන්න කැමතියි. එක සූත්‍රයක සඳහන් වෙනවා කාමය කියන්නේ මේ කාමය කියන්නේ එතකොට අපට රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියනවා දොරවල් පහේ ආරමුණු. කාමය කියන්නේ සිහිනයක් කියලා. සිහිනයක් කියන්නේ හිතේරම සිහිනේදී අපට මේක පේනකොට අවදිලා බලපහම මේකක් තිබුණ නැහැ කියන එක. කාමය කියන්නේ මස්කටුවක් කියලා. විපස්සිත දෙවීමක් කියලා. මේවා සමාජයට තේරෙන්නේ නැහැ. මස්කටුවක කවදාවත් මස් නැහැ. කටුව හපනකොට හක්ක තුවාල වුණාම හලේනකොට හක්කේ තියෙන තමන් ගෙලේවල රහ දැනෙන උනහම මස් කටුව ඇති රසක් නැහැ. නමුත් මස් කටුව උදව් වෙනවා ලේවල රසෙ විඳින්න. ඒ වගේම තවත් පැත්තක හරහා පිපාසයට ලුඳු වීමක් කියන එක. ඒක දැන් එතකොට මේවායින් පෙන්වන්න උත්සාහ කරන තථාගතයන් වහන්සේ අපේ සිතේ තිබෙනා වූ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම උපදවා ගන්නට බාහිරයේ තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ යොදා ගන්නවා. ඒවා මස් කටුවට උපමා කරන්නේ. ඒකට අපි විඳින්නේ අපේ සිතේ රසය. මෙන්න මේ කම් සැප කියලා කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. Taman විසින් හදාගත්ත සැපතක් කියලා ඔප්පු කරන්න කාරණා ත්‍රිපිටකේ ඕන තරම් තිබෙනවා. ඔප්පු කරනකොට තේරුම් ගත්තාම තමයි ඊට වඩා එහා සැපතක් නැත්තම් මේ වේදිත සුවේ වෙනුවට අවේදිත සුඛයක් කරා කෙනෙක් මෙහෙවන් ලබන්නේ තමන්ගේ හිත විසින්න. එහෙම නැත්තම් ඒකිට වෙන අසාරත්වය සහ ඒට වෙන සාරත්වය තේරුම් ගන්න. එක සූත්‍රයක අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්තහානි ලෝකේ. ඒකෙන් අන්න මේ මේ කියපු කතාවමයි ඒ කියලා තියෙන්නේ. පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට කාමයේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන සංකල්පයක්. විචිත්‍ර වූ ලෝකේ තියෙන ආරම්මනවල කාමයක් නැහැ කියලා පෙන්නනවා. බලන්න කොච්චර බුදුන් වහන්සේ ගැඹුරට පෙන්ලා තියෙනවද කියන එක පිළිබඳව. එහෙනම් කාමය කියලා කියන්නේ බාහිර වස්තුවේ තියෙන දෙයක් නෙමෙයි. ඒවැ උදව්වෙන් අපි හිතේ උපදවා ගන්න දෙයක්. එතකොට කම්සප්ප කියන එකේ තේරුම මේ විදිහට අරුණ රසයක් වෙනවායි කියන එක. අන පෘථග්ජන සමාජය අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රිය ගෝචර සැපත වෙපස්සේ යනවා ඒක නවත්තන්න බෑ. උන්ගේ දෛනික ජීවිතේ පවතින ආ වූ පාළුව දුක කනගාටුව මකා ගන්නට ඒ වගේ උපදවා ගන්න සතුටක් කරන හිත හදයක් තේරෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ පැහැදිලිව වදාරනවා ඒ අය එතකොට වේදිත සෝයොස්සේ භවගාමී සසර ඇවිදින පිරිසක් කරුණාම ඔවුන්ට වෙන් වෙන්න කවදාවත් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට මෙතන පැහැදිලි කරන කාරණයක් තමයි එහෙනම් මේ කාමයන්ගෙන් වෙන් වුණා වූ පිරිස අල්පයි කියලා කතා කරනවා අල්ප පිරිස බවට පත් වෙන්නට උත්සාහ කරන්න කියලා තියෙන්නේ චතුස්සත්‍ය අවබෝධ කරගන්න. චතුස්සත්‍ය අවබෝධයෙන් තොරව මේ මේකට කියන්නේ සෝතාපන්න සංයුක්ත කියලා. ඒ කියන්නේ සෝවාන් වීම මුල් කොටගෙන තමයි එතනින් එහාට මේ කාමයන්ගෙන් වෙන්වීමේ ඕනකම ඇති වෙන්නේ. ඒව යමක් තියෙනවා නම් කෙනෙක් ඒව අතහරින්නේ නැහැ. නමුත් ඒව හිස්සසාර බව තේරුණොත් තමයි කෙනෙකුට එන්නේ දෙන්න ඕනකමක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මෙතන තේරුම් ගන්න ඕන වැදගත්ම කරුණ තමයි ඉතා ගැඹුරු සූත්‍රයක් අපි මේ කෙටි කාලයක් තුළ විවරණය කරන්න යන්නේ. ආයත්තර වචන ටික මතක තියාගන්න මම මතක් කරපු කාරණාව මේ කාමය කියලා කතා කළාට අපි අපි බාහිර වස්තුවක් විඳිනවා කියලා කතා කළාට අපි විඳින්නේ අපේ සිතේ උපදවාගත්ත සිත නැත්තම් සිතුවිල්ල. ඒක උපදින්නට බාහිර රූපයේ, ශබ්දයේ, ගන්ධයේ රසයේ හේතුවක් වෙනවා. ඒ නිසා තමයි බාහිර රූපේ ශබ්දේ ගන්ධ රසේ මස්කටු රූපමා කරලා අපි රස විඳින්නේ අපේ ලේ රස නැත්නම් අපේ හිතේ උපදින රස කියන එක පැහැදිලි කරන්නේ. අන්න එතකොට මේ මාධ්‍ය ඔස්සේ මේ නච්චගීතවාදිත විසුක දස්සන නරඹන පුද්ගලයා තමන්ගේ සිතේ තමන් කැමති දේවල් උපදවාගෙන සතුට වෙන්න බාහිර දේව දා ගන්නවා. තමන්ගේ හිතේ හැම දෙයක් උපදවා ගන්නට නැති දැනට යනකොට මේ බාහිර ලෝකේ වස්තුවල නේතේ කාමායාන චිත්ත අනිලෝකේ විචිත්‍ර ලෝකේ ඇති කාමයක් නැතිනටපත් වෙනවා. මේ තමයි ආර්ය මාර්ගයේ තථාගතයන් වහන්සේලාගේ ඉගැන්වීම. එහිදී පැහැදිලි කර වදාරනවා මේ පදයක් මම කියන්න කැමතියි. තංකිස්ස හේතු මේ බොහෝ පිරිසක් කාමයන්ගේ යෙදෙන්න සහ අඩු පිරිසක් කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නට හේතු හේතුව කුමක්ද? අදිත්තන්තෝ වික්‍රේ චතුම්නම් හරි සත්‍යානම්. අර චතුස්සත්‍ය නොදක්ක නිසා කියලා පෙන්වනවා. මොනවාද චතුස්සත්‍ය කියලා කියනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර පෙන්නලා ඊට පස්සේ පැහැදිලි කරලා දාරනවා මේවා දැන ගැනීම සඳහා යෝගකරණීයෝ ඉදං දුක්ඛන්ති ඉදං දුක්ඛ සමුදයන්ති ඔක්කනික නිරෝධන්ති ඔක්ක නිරෝධන්ති පරිපදංචි යෝගකරණීයෝති අර පෙන්නන්නේ යෝගකරණී කියන්නේ යෙදීමට උත්සාහ කරන්න කියන එක එහෙනම් අපට හොඳට පැහැදිලි වෙනවා ධර්මයේ තුල කාමයන් පිටුපස ලුහුබැඳ යන සත්වයාට එයින් නිදීම සඳහා මේවා නරකයි පිළිකුල් අයින් වෙන්න කිවට කරෙන්නේ නැහැ කියන එක. එහෙම නෙවත්නම් සමාජය කරන්නේ. ඒවට තව රූපයක් වෙනකොට ඇටසැකිල්ලක් පෙන්ලා අත කරන්න දෙයක් නැහැ කියලා පෙන්වන්න හදනවා ඇරුණාම ධර්මානුකූල විග්‍රහයක් ලැබෙන්නේ නැහැ. ඒ ධර්මානුකූල නොන විග්‍රහයක් තුළ මේවායින් ඈත් තුනයිට කියන්නේ අත්කලමතානියෝ කියන. ඔවුන් මේවා ආයේ සත්‍ය දැකලා නෙවෙයි ගියේ. ඔවුන් මගහැරලා ගියා. ඒ වගේ අපටත් මේ විකල්ප ක්‍රියාවක් හදාගෙන මේකට සාක්ෂි සපයන්න පුළුවන් කමක් තිබෙනවා. ඔය වර්තමානයේ බොහෝ දේශනා තියෙන්නේ දුක ගැනම කතා කරනවා. මම දන්නේ නෑ දුක ගැන කතා කරන්න ගැඹුරු දහමක් දැනගන්න අවශ්‍ය නැහැ. වැදගත් වෙන්නේ දුක නෙමෙයි. දුක නැති වූ තැන ගැන තමයි තථාගතයන් වහන්සේ කතා කරන්නේ. ඒ නිසා අපට දුක ගැන පෙන්නනවා නම් දුක නැති වූ තැන පෙන්වන්න පුළුවන් වෙනවා. මට හොඳට තේරෙන දෙයක් තමයි මේ ත්‍රිපිටකය තුළ පවතින ditta ධම්මපරයයක් කියන එක. ඕනෑම සූත්‍රයක් තුළ පරිධර්ම දහම් න්‍යායන් දෙකක් තියෙනවා. පළවෙනියෙන් පෙන්වන්නේ සාමාන්‍ය ධර්මයේ නොදත් පුද්ගලයා වැරදීමටපත් වීමෙන් දුකටපත් වෙන හැටි. ඒක තමයි පළවෙනි ධම්ම පරියාය. දෙවෙනි ධම්ම පරියාය නම් වැරද්ද තේරුණා නම් අත මිදෙන හැටි. සමස්ත ත්‍රිපිටකයේ පුරාම මෙන්න මේ ද්විත ධම්ම පරියාය තිබෙනවා හැම සූත්‍රයකම ඕනෑ තරම්. ඉතින් ඒ නිසා මෙතනත් එහෙමයි. දැන් මෙතන මේ ද්විත ධම්ම පරියාය ක්‍රියාත්මක වෙන්නේ දුක දුකට හේතුව පළවෙනි පරියාය. ඒක පුතග්ජනයාගේ පරයය. නැතුව තන මාර්ගයේ තේරුම් ගත්ත පුද්ගලයාගේ පරයය. අන්න එහෙමයි මේක ditta ධම පරයයක් කියලා කියන්නේ. එහෙමනම් අපිට මේ මම මතක් කළා වූ මේ කාමයන්ගේ හිස් අසාර බව තේරුම් ගන්නට නැත්නම් මේ වෙන් වෙන්නට අපිට ඒකේ දුක දුකට හේතු ඔස්සේ බලන්න වෙනවා. මේවයි ගොඩක් විස්තර කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මොකද්ද ඉදන් මොකද දුක්ඛං අරිය සත්‍ය මොකද්ද මේ අදුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ කිව්වහම අපි දන්නවා දුක්ඛාරය සත්‍ය කියන එකේ තේරුම ජාති විජරාපි ව්‍යාධි පියාදි වශයෙන් කරුණු 8ක් තියෙනවා. මේ 8 ගත්තාම අගට තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ වෙලාවේ හැටියට මට ගන්න පුළුවන් ඒ වචනේ විතරයි. එතකොට දුක පංච උපාදානස්කන්ධයයි. අන්න පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් ගත්තේ නැති පුද්ගලයා තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඒ නිසා යා කාමයන් පස්සේ යනවා. එයාට මේකෙන් විදින්න ඕන කමක් නැත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ කාමයන් සීමා සහිත ලෙස වින්දොත් සමහර විට සීමා සහිතව හම් වෙයි අසීමිතව පහත් තැනට ගියොත් එහෙම ඊට අදාළ ප්‍රතිසන්දියකට පවෙන් පරලෝ යන තැනට ජීවිතේ දුක් සහගත නැත්තම් තිරසන් ප්‍රේයෝන් പ്രേත යෝනිවලට යන්න පුළුවන් විදිහට පාර හදාගන්නෙත් මේ කාමයන්ගේ වැරදි පැත්ත නැත්තම් විකෘති කාමයන් පැත්තට යාම තුල. ඒවා තමයි කෙනෙකුට තේරුම් ගන්නට භයානක කාරණා. මේකේ සාමාන්‍ය සමාජයේට නීත්‍යානුකූලව හෝ ධර්මානුකූලව හෝ යම්කිසි ස්වාභාවික රටා ටිකක් තියෙනවා. අස්වාභාවික නොවන. ඒක මේ පරිණාමයේ ගැහණු පිරිමි මැවීම තුළම හදලා දීලා තියෙන කාරණාවක්. නමුත් මේවායේ නීති රීති වෙනස් කරගෙන සමහර විකෘතින් ඔස්සේ ඊට එහාගේ අසම්මත පැත්තට යනවා. ඒ අසම්මත පැත්තට යාම තුළ වෙන්නේ විකෘතිකාමයටපත් වෙන එක. එතකොට මේ අසම්මත පැත්තට ගියාම විකෘතිකාමයට අදාළ ප්‍රතිසන්දි ලබාගත් සත්තු මේ ලෝකේ අපි දකිනවා. විස්තර කරන්න වෙලාවක් විතර නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙක් මේ අරුණ රසය විඳීමේදී පිළිගත් සම්ප්‍රදායන්ට අනුව විඳිනවා නම් ඊට යනවා එන එක හොඳයි පෘථග්ජන වුණා. එතනින් එහාට බුදුන් වහන්සේ වදාරන්නේ ඒකේ කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බයං. එහෙම එකකුත් තියෙනවා. මේ කාම කියන වචනේ සෝකේ ජනිත කරනවා බයන්ත කරනවා ඒ නිසා උන්වහන්සේ කාමතෝ විප්පමුත්තස්ස. මේ කාපයන්ගෙන් මිදුණොත් නතිශෝකෝ කුතෝ වයං ශෝකයක් නැත වයක් නම් කොහෙන්ද එහෙනම් බුදුන් වහන්සේගේ නිර්දේශය කාමයන් පස්පස යාම නෙවෙයි කාමයන්ගෙන් මිදීම කාමයන් පසුපස යාමේ සෝය තමයි වේදිත සෝය කියලා කියන්නේ වේදිත සෝය කියන තේරුම විඳින සෝය කියන අර්ථයට එහා ගිය දෙයක් විඳීම මම කොටගත් සෝය වේදිත සෝය එතකොට මේකෙන් මම කියලා කියන්නේ කය නෙමෙයි විඳීම අල්ලාගත්තාමයි මම හැදෙන්නේ ඒකට වේදිත සුඛය කියලා කියනවා ඒ මමත්වයෙන් තුර සුඛයට කියනවා වේදිත සුඛය කියලා විඳීමක් නෑ නෙවෙයි ඒකට විඳීම මම කොට ගන්නෙ නෑ අර වේදිත සුඛයේ තිබුණ තැනම අවේදිත සුඛේ පවතිනවා එතකොට මේ මේ කාමයන්ගෙන් පටිවිරුද්ධව නැත්තම් වෙන්වීම කියන එක සම්බන්ධයෙන් ගත්තල වේදිත සුඛයේ තියනා වූ භයානකකම නැත්තම් සසරට ගත බන්ධනීය ස්වභාවය කෙලිමක් නැති බව තෘප්තිමත් බව තේරුම් ගත්තාම තමයි එතනින් එහාට යට නික්මෙන්න අවශ්‍ය වෙන්නේ ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මේක අවබෝධයෙන් යන්න ඕන ගමනක් කියන එක පිළිබඳව. ඒ අවබෝධයෙන් යන ගමනේදී අපට තේරුම් ගන්න වෙනවා ජීවිතය නෙවෙයි දුක. මතක තබා ගන්න. ජීවිතයේ දුක නම් ආයෙ මිදෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. විසාකාවට තථාගතයන් වහන්සේ වදාරනවා "ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි." එකෙන් පෙන්නන්නේ විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා කියලා. මේ 98 ක්‍රමයට 10 දක්වාගෙන තථාගතයන් වහන්සේ 9 ක්‍රමයට 0 දක්වා ආවරණ ක්‍රමයට ගෙනත් පෙන්නනවා. ඇලෙන කරුණු එකක්වත් නැත්නම් දුක් එකක්වත් අර කාමය කියන්නේ ඇලෙන කරුණු. එහෙනම් ඒ කාමයේ ඇලෙන කරුණු වැඩි කරගන්න වැඩි කරගන්න ජීවිතයේ කර්කශ ස්වභාවය, අවුල් ස්වභාවය, දුක් ස්වභාවය වැඩි වෙනවා. උන්වහන්සේ අර පටිසෝතගාමී ප්‍රතිපදාවේ උන්වහන්සේගේ ප්‍රතිපදාවේ මේ 100ක් නැත්තම් 1000ක් තිබුණත් බිඳුව දක්වා අපහු ගෙන පාරක් පෙන්නවා. අන්න මේකෙත් නේද ධම පරිහාය. ළමා කාලයේ පසන් මහලු කාලයේ දක්වා මේව ඔස්සේ ගියොත් එතකොට ඇලෙන කරුණු සංඛ්‍යාව ආරෝහණ ක්‍රමයට ඉහළ යනවා. තේරෙන්නේ නැති දක්කල් මරණය දක්වා ඉහළ යනවා. 15 20 හෝ 40 දී තේරුම් ගත්තොත් ඊට පස්සේ උපරිමයේ සිට අවමේ දක්වා ආපහු වෙන්න පුළුවන් ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව නැත්තම් තථාගතයන් වහන්සේ වදාළදී. මෙයම තමයි මේ හැම සූත්‍රයකම පවතින්නේ. අපේ බෞද්ධ පින්නතුන්ට අපිට අවශ්‍ය වෙන්නේ නිසා දැන් මෙතන කතා කරන්නේ ප්‍රජාව ගැන, වික්ෂුන් ගැන විතරක් නෙමෙයි. සත්වයා. ඒ සත්වයා ගැන තමයි මේ කතා කරන්නේ. ඒ සත්වයා තමයි එහෙනම් මේක තථාගතවරුන්ගේ අනුශාසනා පිළි අරගෙන ඒකේ තිබෙන්නා වූ භවගාමී ස්වභාවය සංසාරගත බන්ධනෙන් මිදෙන්න බැරිකම තේරුම් ගත්තම තමයි කෙනෙකුට මිදෙන්න ඕන වෙන්නේ. සංසාරගත බන්ධනෙන් මුදෙන් මිදෙන්නට තථාගත වරුන්ගේ අවවාදානුශාසනාවෙන්තරෝ කිසිවෙකුටත් බෑ. සංසාරගත බන්ධනේ ඇවිදින්නට පවොස්සෙත් පුළුවන්, පිනොස්සෙත් පුළුවන්, ධානොස්සෙත් පුළුවන්. පවෙන් පරලෝ යාම සතර අපායට. පිනෙන් පරලෝ යාම සප්තකාම ස්වර්ගයට. ධානෙන් පරලෝ යාම රුපියල් රුපියල් බඹතල 20ට. මේ පවතින ධානයේ ඔස්සේ සත්‍යාන්නේ සතර සැරිසරන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර. මේ ටික හොයාන හිටිය. එහෙනම් මේ භවගාමිත්වෙන් මිදෙන්න තථාගතයන් වහන්සේ කියලා ධර්මයේ තමයි අපට බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබුවාම සදාම් හමුවීම නැමැති කාරණයෙන් කරගන්න ඕන. ඒකට අවශ්‍ය පළවෙනි සාධකය ඔබට ලැබිලා තිබෙනවා. ඒ මිනිසත්කම. නමුත් හමු වෙලා තියෙන සදාම්ද ඒ ගැන විමසිලිමත් වෙන්න හැම කෙනෙක්ම. ඒ නිසා අපි මේ දුක විග්‍රහ කරමින් මම මේ ආවේ ජීවිතය දුකයි නෙවෙයි එතකොට පංච උපාදානස්කන්ධය දුකයි කියන එක. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන දෙකේ වෙනස මොකක්ද? මේක තේරුම් ගන්න ඕන අරමුණක් මුල් කොටගෙන. අන්න ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපිට මේ අරමුණු කියන්නේ ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රස, කයට පහස. මේ අරමුණ මුල් කොටකට තමයි වේදනාව හටගන්නේ. රූපේ විඳිනකොට රූප වේදනා, ශබ්දේ විඳිනකොට ශබ්ද වේදනා, ගන්ධේ විඳිනකොට ගන්ධ වේදනා. ඒක හඳුන්වනකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා. ඇලෙනකොට සංකාර, ගැටෙනකොට සංකාර. රූප වේදනා සංඥා සංකාර හතරෙන් දැන විශේෂ සිදුවන දේ දැනගන්නකොට විශේෂණ දැනගැනීමත් විඥානය. එතකොට ලෝකයේ කෙනෙකුට බෞද්ධ අබෞද්ධ දේශීය ජාත්‍යන්තර කියලා ભેදකින්තරව පස්දරට අරමුණු හමන විට ඔවුන් එහෙම භාවිතා නොකලාට මේ රූප ආරම්මණය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන හතර පහ පහළ වෙනවාමයි. ශබ්ද ආරම්මණය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවාමයි. අන්න එතකොට මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා කියනවා. ඕ කාම විවිධ අපිට පහළ වෙන එක තමයි රූප වේදනා සංඥා සංකාර පහ කියලා කියන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර පහ බුදුරජාණන් වහන්සේට පහළ වුණා එක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේට පහළ වුණේ උපාදානයන්ගෙන් මිදුණු රූප වේදනා සංඥා සංඛාර පංචස්කන්ධ පමණයි. පංචස්කන්ධේ වරදවා ගැනීම තමයි පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයේ දුක නැහැ. බුද්ධත්වයෙන් පස්සේ රහත්ත්වයෙන් පස්සේ පරිහරණය කරන්නේ පංචස්කන්ධ ධර්මතාවයන්. ඒකේ මේ දුක නැහැ. නමුත් පුතග්ජන පුද්ගලයා පංචස්කන්ධේ වරදවා ගැනීමෙන් පංච උපාදානස්කන්ධේ බවට පත් කරගන්නවා. පංචස්කන්ධයේ සහ පංච උපාදානස්කන්ධයේ වෙනස මොකද්ද? අන්න ඒක තේරුම් ගන්නවා. පංචස්කන්ධ ධර්මතාවයන් හටගත්තාම ඉදිරියට හේතුවක් ඉතුරු නොවි නැසෙනව ඇරුණාම කර්ම සිද්ධ වෙන්නේ නැහැ. පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ ආනිජ්‍ය කර්ම සිද්ධ වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය තමයි මම කියන්නේ ඉන්නේ. අපි ඒක තේරුම් ගන්න වෙනවා. අපි ගනිමු චුල්ල වේදල්ල සූත්‍රය. තාකනම් වූ ගෘහපති පුත්‍රයා නැත්තම් සිටු පුත්‍රයා ස්වකීය බිරිඳ පැවිදි වෙලා ගමට ආවෙන් පස්සේ ධර්මයේ තේරුම් අරන් ආවේ නැතුව ගෙදරින්ද දෙන්නේ කියලා අහන්න ඈ සමග සාකච්ඡාවක් කරනවා. ඒකේ දහම් දැනුම පරීක්ෂා කරන්නට ආර්යාවනේ සක්කාය සක්කාය කියලා කියනවා කොපමණද සක්කාය කියලා කියන්නේ කියලා. ඔය වර්තමාන සමාජයේ සමහර අය කියනකොට සක්කාය කියන්නේ මේ කයට කියලා ත්‍රිපිටකේ නැහැ. එලින්ම ඈ පැහැදිලි කරනවා විසාකයේනේ මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා. එහෙනම් ඕන කෙනෙකුට දොරවල් පහේ අරමුණු ගැනීමේදී රූප වේදනා සංඥා සංකාර පහ කියන සක්කාය පහළ වෙනවා. මේකට එන දෙය මම කොට ගැනීමට සක්කාය විච්ඡේ කියලා කියනවා. එතකොට ඇසට එන දේ, කනට එන දේ, නාසයට එන දේ, දිවට එන දේ, ඒකට එන දේ වෙන්නේ. එහෙනම් ඒක සක්කාය දිට්ඨිය කියන්නේ කය සම්බන්ධ දෙයක් නෙමෙයි අරමුණ සම්බන්ධ දෙයක්. අරමුණ මමත්වයෙන් ගන්නකොට සක්කාය දිට්ඨිය. අන්න මමත්වයෙන් ගන්න එක පංච පාදානස්කන්ධය. මමත්වෙන් ගැනීමේදී තමයි මේ අරමුණු රසයේ වින්දට අවසන් වෙන්නේ නැතුව ස්කන්ධ පහ නැසෙනකොට හේතුවක් ඉතුරු වෙන්නේ. අන්නේ විදිහට තමයි අරමුණේ ඇලීම තුළ කොතරම් වින්දක් නැවත විඳින ඕනකම ශේෂ වෙනවා. ඒ ශේෂ වුනහම ඒක තවදුරටත් වැඩිමනක් ලෙස ඕනෑ වෙලා සිත ඇතුලෙන් මතුවලා එනවා. ඒක තමයි පිපාසයට රුධිය පානය කරපම සංසිඳෙනවා තමයි මේ මොහොතේ. ඊළඟට ලුණු වතුරේ පිපාසයත් එක්ක වැඩිපුර විපාසයක් එන්නේ ඒ ලුණු වතුරේ හැටි නිසා. ඒ නිසා මේ කාමයන් සම්බන්ධයෙන් පෙන්වන්නේ විඳලා අතීතයේ සංසාරය අපිට බලන්න පුළුවන් නම් ජීවිත කොතරම් ප්‍රමාණයක් මේක විඳලා අපි එන්නේ ඇති වුණාද මේ ජීවිතයේ ඔබට පෙර මිය ගියාය බලන්න වින්දා නමුත් අන්තිමට විඳ ගන්න ඉන්දිය තුරලා බැරුව මිය ගියා නමුත් විඳ ගන්න බැරුව මිය ගියාට විඳීමේ ආසාව නැති කරන් මිය ගියාද නෑ නැවතත් ඒ විඳීමේ ඕනකම තිබෙනවා එතකොට මේ විඳීමේ ඕනෑකම තමයි සත්වයාට සංසාරී ඉස්සරහට හදලා දෙන්නේ ඉස්සරහට සංසාරයක් හදලා දෙන්නේ තව උටෝ සෑහීමටපත් වෙන්න බැරි වුණා එහෙනම් නැවත විඳින්න කියලා හදලා දෙනවා අන්න එතකොට බුද්ධෝත්පාදයක සදාම් හමු වුණාම ඒක තේරුම් ගත්තේ නැත්නම් එතනින් එහාට ගියාපුවාම ඒ විඳින එකේ ආදීනව කියලා දෙන්න කෙනෙක් නැහැ ඒක ඔස්සේ යනවා ඇරුණාම අතාගතයන් වහන්සේ නිසා මෙතන පැහැදිලි කරව දාරනවා මම ආස්වාදේ ආදීනව දැක නිස්සරණයටපත් වුණ දා තමයි සම්මා සම්බුද්ධ කිව්වේ ඒ ආස්වාදේ කියන්නේ මොකද්ද බලන්න එතකොට චක්කුණා රූපං දිස්සා උපජ්ජ සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. ඇහැට රූපයක් දැක්කහම අපට සැප සතුට උපදිනවා. ඒක තමයි රූපේ ආස්වාදේ. එතකොට රූපේ ආස්වාදේ කියන්නේ ශාරීරික ආස්වාදේ නෙමෙයි. ඇහැට රූපයක් දැක්ක කියන්නේ රූප රූපේ. සෝතේන සද්දං සුත්වා කණින් ශබ්දයක් අසා උපජ්ජති සුඛං සෝමනස්සං සපතට උපදිනවා ඒක ශබ්ද රූපයේ ආස්වාදේ. එතකොට ආස්වාදේ කියන්නේ අරමුණ මම කොට ගැනීමෙන් ලබන සෝය. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ ආස්වාදයෙන් මිදිලා ඉන්නේ. නමුත් උන්වහන්සේට මව හෝ පියා හෝ ඥාතියෙක් හෝ දරුවා හෝ දැක්කම හඳුනීම පහළ වෙනවා. එහෙනම් ඒකේ ආස්වාදේ නැති එකක් බව තේරුම් ගන්න ඕනේ. නම් පංචස්කන්ධ ධර්මතාවයේ ආස්වාදේ නැහැ. පංච උපාදානස්කන්ධයේ තියෙනව මම කොට ගැනීමට තමයි මේ ආස්වාද කියලා කියන්නේ. ආස්වාදන දින්න දිහාම තමයි හේතුවක් ඉතුරු වෙන්නේ. ඒක තමයි ආදීනවය. හේතුවක් ඉතුරු නිසා තමයි සසර ගමන පවතින නිසා පුනර්භවයක් ලැබෙන්නේ. ඒ නිසා තමයි ආස්වාදේ ආදීනෙන් මිදෙට්ට ආස්වාදයෙන් මිදෙන්න ඕනකමක් තියෙන්නේ. මිදුනොත් අර ආදීනට අහු වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයේ විග්‍රහ කිරීමේදී සඳහන් කරනවා මම ආස්වාදේ ආදීනව දැකලා මිදුන් නැති තාක්කල් මම සම්මා සම්බුද්ධ කිව්වේ නෑ ලෝකෙට. දැක්කදා තමයි මම ලෝකෙට සම්මා සම්බුද්ධ කිව්වේ. අපටත් එහෙමනම් අන්න දැන් තේරෙනවා මේ අරමුණේ ආස්වාදයේ මෙතෙක් වින්ද ඇති වුණේ නෑ. තව කොච්චර කලින්දත් ඇති වෙන්නේ ඒක විඳින්න දැන් මම එහෙම උදාහරණයක් ගන්නම්. ශ්‍රීපාද ස්ථානයට යන්න තියෙනවා. අපට යන්න පුළුවන්. නමුත් අපිට බරක් කරන්න යන්න බෑ. නමුත් ශ්‍රීපාද ස්ථානයේ උඩට යනා ඉන්නවා විශාල බර කරගහගෙන කන්ද වලට යනවා. නොමිල නම් යන්නේ නැහැනේ. ඔවුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. විශාල දීමනාවක් දෙනවා. ඒක ගන්න තමයි අර බර කහ ගහන්නේ. පරිපිල ගොඩාක් නැගන උඩට යන්නේ දීමනාවක් දෙන නිසා. එතකොට මේ දීමනාව ලබා ගන්නට මහ විශාල බරක් අදින්න ඕනේ ඒගොල්ලෝ. අන්න ඒ වගේ මේ අරමුණේ ආස්වාදයේ විඳින්න අපි මේ ලෝක ජීවත් වෙන්න ගිහින් මහ විශාල බරක් කරගහන්න ඕන. ඒ බර කරගහලා තමයි අරක විඳින්න ඕනේ. මෙන්න මේවා තේරෙනකොට අපට අවශ්‍ය වෙනවා මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුම. එතකොට දුක්ඛ සත්‍යයේදී දුක්ඛ ආර්ය සත්‍යයේදී මොකද පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය තුලයි දුක තියෙන්නේ. ඒ වගේම බුදුන් වහන්සේ යම් තැන්වල පෙන්වනවා සිත උපාදානයෙන් මිදුණි කියන එක. එහෙනම් සිත උපාදානයෙන් මුදවා ගැනීමේ මාර්ගයක තමයි යන්න තියෙන්නේ. අපිට උපාදානය නොවි කටයුතු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. මේ තේරුම් ගැනීමේදී අන්න අපිට එනවා මේ රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් දරවල් හයෙන්. ඒ පහළ වෙනකොට දරුවෙක් මේ සම්බන්ධයෙන් උපේක්ෂාසහගතයි. උට ඇලීමක් හෝ ගැටීමක් නැහැ. සමහර විට ප්‍රීති උත්සවයක් අමුතුවෙන් සොය තියෙන කාරණේකුත් නැහැ. මරණයක් වුණයි කියලා දුක් වෙන කාරණේකුත් නැහැ. පුංචි දරුවන් නිරීක්ෂණය කරලා බලන්න. පසුකාලීනව ප්‍රීති උත්සවයේ ඇලුනහම ඒ වගේම මරණයේදී ඒ සම්බන්ධයෙන් ගැටුනහම නැත්තම් ප්‍රතික්ෂේප කරනහම ඒ දෙකම නිසා ඊට පස්සේ ප්‍රීති උත්සවේ නැති එක දුකක් වෙනවා. අරක එන එක. අපේ සංපයෝග දුක්ඛ බවට පත් වෙනවා. එතකොට මේ සිදුවීම් නෙමෙයි ලෝකයාට මේ දුක් ගෙනත් දෙන්නේ Taman ඒවා සමග ඇලීම නිසා. ඇලීම් සීරම් දුක් සියයි කියන එකේ තේරුම අන්න එකයි කෙනෙකුට අපි මේ අරමුණු වලට ඇලුනොත් ඊට පස්සේ මේ ලෝකේ ඒව නැති වෙනකොට මේ වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්වන්නේ. එතකොට අපිට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ ජීවිතය දුකයි කියලා නෙමෙයි. අරමුණු රසයෙන් දින්න ගිහින් ඒ අරමුණු මමත්වයෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර පහත් සක්කාය ඒකට එන දේ මම කොටගත්තාම සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨිය මොකද්ද සංයෝජනයක් මොකද්ද සංයෝජනයක් කියන එකේ තේරුම සසරට බැඳෙනවා කියන එකේ තේරුම ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බැඳෙනවා කියන එකේ තේරුම ස්කන්ධ පහට කරගෙන ඇසුනට හේතුවක් ඉතුරු වෙනවා ඒ හේතුවක් ඉතුරු වෙන එකට තමයි කියන්නේ පුණ්‍ය ආවි සංකාර, අපුණ්‍ය ආවි සංකාර, අනිජ්ජ ආවි සංකාර කියලා. මේ මොන හේතුව ඉතුරු කළත් අපුණ්‍ය ආවි සංකාරයෙන් අපායට යන්න පුළුවන්, පුණ්‍ය ආවි සංකාරයෙන් කාමසුගතිය එන්න පුළුවන්, අනිජ්ජ ආවි සංකාරයෙන් රූපය රූපී බඹතල එන්න පුළුවන්. අන්න ආවි සංකාර ඉතුරු වෙන්නේ සංයෝජන වශයෙන් අරමුණේ බැඳීම තුළ. එහෙනම් අපි මේ අරමුණු රසයේ විඳීම තුළ මොකද වෙන්නේ? සසරට බැඳෙනවා. අන් තථාගතයන් වහන්සේ ලෝකෙට පහළලා මොකක්ද දේශනා කරන්නේ? සංයෝජන කඩන්න. අපි සංයෝජනට බැඳෙන පාරක් කරනවා සංයෝජන කඩන පාරයක් දන්නේ නැහැනේ සංයෝජන කියන වචනේ තේරුමවත් දන්නේ නැහැනේ සංයෝජන කියන එකේ තේරුමේ අරමුණට එක්වීම නිසා බැඳෙන එතකොට සත්‍යයි විත්‍ය සංයෝජනයේ සත්‍යත්වය සසරට බන්ධනයක් එනිසා අපි මේ අරුණ රසය විඳින්න ගියාපම එක මමත්වෙන් ගන්නවා නම් අපට සසරගත බන්ධනයත් එක්ක තමයි මේ රසය විඳින්න වෙන්නේ අනුපතක් යන පුද්ගලයාගේ ස්වභාව කියලා තාවකයන් මහන්සියව දරන්නේ මේ කාරණේ තමයි එබැවින් අපට තේරුම් ගන්නට වෙනවා මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව මොකක්ද? දැන් දුක පංච උපාදානස්කන්ධේ නම් පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව මොකක්ද කියලා ගත්තා. අන්න යායන් තණ්හා පොනෝ භවිකා තණ්හා නිරාගත తත්‍ර තත්තාඥාන්තනි කාම තණ්හා. එතනින් එහාට මම යන්නේ මේ අරමුණෙහි යම් ආකාරයේ රස විඳින්නට යාම තුළ අන්නේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පොට්ටබ්බේ කියනවා මේ අරමුණ මමත්වෙන් ගැනීම තුළ කාම කාම තණ්හා නැත්නම් කැමති ආකාරයට තමන් ඒක හදා ගන්නවා. ඇයි මේකට කැමති ආකාරයට කියන්නේ? විශේෂ කාරණයක් තේරුම් ගන්න වෙනවා. මේක ලෝකේ තියෙන එකම දෙයක් නම් එහෙමනම් ගීතයක් හැමෝටම මිහිරි වෙන්න වෙනවා. ඒ ගීතය අනිත් අයට අමිහිරි වෙන්න බෑ. ඒ වගේම යම් ගීතයක් අමිහිරි නම් හැම දිනාටම අමිහිරි වෙන්න වෙනවා. නමුත් ඔබ එහෙම දැකලා තියෙන්නේ ශාස්ත්‍රීය සංගීතයට ප්‍රිය කරනවා ශාස්ත්‍රීය සංගීතය දන්න කෙනා. එයාට ඒක මිහිරි කර්කස සංගීතයේ පුරුදු පුද්ගලයාට එයා මිහිරි. කර්ක සංගීතී පුත්කා සංගීතයේ පුද්ගලයාට ඒක මිහිරි, ශාස්ත්‍රීය සංගීතයේ පුද්ගලයාට ඒක අමිහිරි. එතකොට මේ මිහිරි අමිහිරි බව තියෙන්නේ ගීතේ නෙවෙයි. Taman හදාගත්ත අර අරමුණේ. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන. අපි හදාගත්ත ලෝකයකයි මේ කාමයේ විඳින්නේ කියන එක තේරුම් කරලා දෙන එක මහ විශාල ගැඹුරු දර්ශනයක්. ඒක තමයි විදර්ශනා කියලා කියන්නේ. අපි හිතන් ඉන්න එක නෙමෙයි මේක මේ අපි යන්නේ හදාගත්ත දෙයක් පිටිපස්සේ තියෙන එක. එතකොට එහෙමනම් තණ්හාව පෞද්ගලිකයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ තමයි කාම තණ්හාවේ ප්‍රවේදේ. රූප තණ්හාව කියන්නේ ශරීරෙට තියෙන තණ්හාව නෙමෙයි. රූපේ ආරම්මණය මමත්වෙන් විඳින්න තියෙන සංහාව. ශබ්ද ආරම්මණය මමත්වෙන් ගැනීමෙන් තියෙන සංහාව. ගන්ධ ආරම්මණය මමත්වෙන් ගන්න තියෙන සංහාව. රස ආරම්මණය. මේ පිළිබඳව හදපට්ඨාන සූත්‍රයෙන් අපිට ගන්නත් පුළුවන් ඕනනම්. චක්කු ලෝකේ පේරූපං සාතරූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්තනේ සමානෝ නිසති එත්ත පහියමානෝ පහියති ඇහැ තමයි මේ ලෝක ජීවත් වෙනකොට මේ ස්වરૂපයෙන් අපි ගන්නෙ ඇහි තමයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ කනේ තමයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ කනේ තමයි තණ්හාව වාසය කරනවා නම් වාසය කරන්නේ එතකොට ඇහි තණ්හාව කනේ තණ්හාව නාසයේ තණ්හාව ගන්ධයේ තණ්හාව කියලා තණ්හා හයක් තියෙනවා හට ගන්නවා වාසය කරනවා පු탁 ජන පුද්ගලයා ගාවා මිදීමක් නැහැ පුතග්ජන පුද්ගලයා ගාව. එත් පහිය මානෝ පහිය ඇති බුදුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයාට තමයි ඒක ප්‍රහීන කරන්න පුළුවන් කමක් තියෙන්නේ. අන්නේම නම් අපට තේරෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා හටගන්නේ ශරීරය මුල් කොටගෙන නෙමෙයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණ මුල් කොටගෙන. එහෙනම් ඒක අරමුණේ මුලාවක් නේද? ඒක තේරුම් ගන්න වෙනවා. අන්න එහෙනම් ඒ අරමුණේ මුලාවීම තුළ තමයි ස්කන්ධ පහ නැතිලා හටගෙන නැති වුණාට අර හේතුවක් ඉතුරු වෙන්නේ. මේ හේතුවක් ඉතුරු වීම තමයි තණ්හානුසයට හේතු ඉතුරු වෙනවා කියලා කියන්නේ නැත්නම් කර්ම බීජ කියලා කියන්නේ. බයංගහ පැහෙනවා කරල් හදලා බයංගහ මේ යනවා. නමුත් මේ පාරම්පරික ස්වභාවය මේක ගවඩා කරලා තියෙනවා. ප්‍රහණ ශක්තිය තියෙන කාල සීමාවල ඊළඟ බීජයෙන් අර බයංගහයි ලක්ෂණ ටික අපහු පහළ වෙනවා. බීජයක් තියෙන නිසා ඊළඟ බයංගහය දෙන්නේ. අපිට වී බීජය අල්ලන්න පුළුවන්. නැත්නම් ඕනෑම බීජයක් අල්ලන්න පුළුවන්. මේ කර්ම බීජ කියන වචනේදීම අල්ලන්න පුළුවන් කමක් නොවට බීජ කියන එකේ තේරුම අනාගත ප්‍රවණයට හේතු වෙනවායි කියන එක. මේ සමාජයේට කවුද කියලා දෙන්නේ කර්ම රැස් කරලා නිවන් අවබෝධ කරන්න බෑ කියලා. කර්ම රැස් කරලා නිවන් දකින්නනේ අපේ සූදානම් වෙන්නේ. නමුත් මේ ධර්ම මාර්ගය කියන එක නැති සමාජයේ පුණ්‍ය කර්ම තෝරා ගන්න වෙලා තියෙනවා විකල්පයක් වශයෙන්. කන්න කර්ම දුක් විපාක, පුණ්‍ය කර්ම සුඛ කර්ම, කාම සුඛ විපාක, කන සුඛ කර්ම ධාන විපාක. තුනම කර්ම විපාක. අන්න එහෙම තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තාම තමයි මේ සසර කියන්නේ කර්ම විපාකයක්. අනිවාර්යයෙන්ම සංසාරය ඇවිදිනවා කියන්නේ තමන් කරපු කර්ම වලට තමයි මේ විපාක වාරයක් වෙන්නේ. තව කර්ම රැස් කළොත් තව විපාක ඉස්සරහට ඇවිදිනවා වරුණාම ඉන් ගැලවෙන පාරක් හම්බ වෙන්නේ නැහැ. අන්න එතකොට තේරෙනවා එහෙනම් මේ තණ්හාව පළවෙනි මේකෙදි පෙන්වන්නේ මොකද්ද මේ මේ මේ මේ පංච උපාදානස්කන්ධයයි දුක පංච උපාදානස්කන්ධයේ පහළ වෙන හේතුව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. කුමකට නිරෝධ සත්‍ය? ඉහතකී තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. අපට අර භවයි භව පැත්තකින් කියලා එහෙනම් අපට මේ රූප, ශබ්ද, ගන්ධ, රසක හිතේ වෙන්නා වූ තණ්හාව නැති වූ තැනයි නිර්වාණය. කොහොමද නිර්වාණය ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙන්නේ? මේ අරමුණේ ඇල්මට ලෝභ කියනවා, ගැටීමට ද්වේෂ කියනවා, මුලාවීමට මෝහ කියනවා. ලෝභ ඇලීම මෝහ මම කොට ගැනීම. ද්වේෂ ගැටීම මෝහ මම කොට ගැනීම. එතකොට හැම අරමුණක් තුළම අපට ලෝභ මෝහ හෝ ද්වේෂ මෝහ තියෙනවා. ලෝභය කියන්නේ ඇලීම, මෝහ කියන්නේ මුලා. අර පාදයක් ඉදිරියට තැබීමෙන් ලංකාව වටා ගින් එන්න පුළුවන් වගේ සසරේ ඇවිදින්න පුළුවන්. මොකද්ද නිර්වාණ කියලා පෙන්වන්නේ? ලෝභක්ඛය නිබ්බාණං දෝසක්ඛය නිබ්බාණං මෝහක්ඛය නිබ්බාණං. ලෝභය රැස්වීම සසර ඇවිදින මාර්ගයයි. ක්ෂය වීම නිර්වාණ මාර්ගයයි. එහෙනම් මිනිස්සෙයින්ට ලෝභයේදී ලෝභය ෂය කරන්නට වෙනවා. ද්වේෂයේදී ද්වේෂය ෂය කරන්නට වෙනවා. මෝහයේදී මෝහය ෂය කරන්නට වෙනවා. ෂය කරන්න ඒවා උපදින්න වෙනවා. ඒවා දැන් සාමාන්‍යයෙන් මේ ලෝභ දේශ මොහ හරියට ගරිල්ලා හමුදාවක් වගේ. ගරිල්ලා හමුදාව කවදාවත් කැලේ ඉන්නව අපිට පේන්නේ නැහැ. අපි විවෘත බලන් හිටට පේන්නේ නැහැ. නමුත් ගැටුමකදී නැත්නම් අවස්ථාවක් ලැබුණාම ගරිල්ලා හමුදාව අපට පහර දීලා පලා යනවා. ඒ වගේ අපි ළඟ මේ සංගවාගත්ත ලෝභ දේශ මොහය අපි පිළිල් අරන් ඉන්න තාක්කල් සතුටින් ඉන්න තාක්කල් එහෙම නැත්නම් බාහිරින් ගැටෙන්න කාර්යයක් නොදෙන තාක්කල් සැඟවී ඉන්නවා. නමුත් මේ සංගවාගත්ත මේ ගරිල්ලා හමුදාව එළියට ඇවිදින් පහර දෙන්න ගත්තාම අපි විශාල අමාරුවකට වැටෙනවා. මේ අමාරු වැටෙන හැටි සමාජය විග්‍රහ කරන්නේ මට මොනවා වුණාද දන්නේ නැහැ. ඉන්නවා මරනවා පේනවනේ නැහැ. මේ ෂණික කෝපය නිසා ඊට පස්සේ මොකද වෙන්නේ ජීවිත ගණනක් විනාශ වෙලා යනවා. එල්ලුම් ගස් යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ජීවිතාන්ත දක්වා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. පුද්ගලයාට මේ දුක් ලබා දුන්නේ ඔහුගේ කයද? නෑ ඔහුගේ කය ද්වේෂයෙන් මත් වීම. මොහෙන් මත් වීම. අන්නේ නිසා අපි මේ ධර්මතාවයේ තේරුම් ගන්න ඕන මේ සමාජයේ පුද්ගලයින්ට දනුවන් දුන්නට වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි ලෝභ දේශ මොහයි. ලෝභ දේශ මොහ මමත්වෙන් යුක්ත වුණාම එතන පංච උපාදානස්කන්ධ තියෙනවා. එතකොට මමත්වයේ ක්‍රියාව තමයි වැරදි සියල්ල කරලා තියෙන්නේ. එහෙනම් මේ වැරදි වලින් මිදෙන්න මේවා බණ තේරෙන්නේ නැති අය පාලනය කිරීම සඳහා දඬුවම යොදන්න ඕනේ. ඒක ත්‍රිපිටකයේ පවතින දෙයක් අපි පිළිගන්නවා. තේරෙන අයට එහෙම බෑ මේක. බාහිරින් පාලනය කරලා පුළුවන් කමක් නැහැ. අපි දැනගන්න ඕන අපි මේ පවට නැත්තම් වරදට පොළඹනු ලබන්නේ අපේ කය නෙවෙයි, කය පාවිච්චි කරන්න අවශ්‍යිත කය වචන. කය පාවිච්චි කරන්නා වූ අසකනාසයේ දිව කය. කය පාවිච්චි කරන්නා වූ ලෝභ දේශේ මොහය. අන්න සසර ගමන ඇවිදින්නේ ලෝභ දේශ මොහ නම් ඒක තමයි සසරේ පාද. සංසාරේ ඉදිරියට ඇවිදින පාද ටික. මේ පාද ටික නැත්නම් ඇවිදින්නේ නැත්තේ. ඒ නිසා තමයි බෞද්ධ ජීවිතයක් තුළ මේ අරමුණේ ඇල්මට ලෝභය කියනවා. එතකොට ඇල්ම තමයි මම වෙන්නේ. අරමුණේ ගැටීමට ද්වේෂය කියනවා. එතකොට ඒක තමයි මම වෙන්නේ. එතකොට ලෝභ මෝහ දේශ මෝහ. සත්‍ය දුකටපත් කරන්නේ මේක. ඒ නිසා මේන් ඉවත් වෙන්න තමයි තථාගතයන් වහන්සේ මේ කාමයන් සම්බන්ධයෙන් ගත් කල අපි පෙන්වන වචනයක් පෙන්වන්නේ පටිවිරතා කියලා. සම්පූර්ණයෙන් වෙනවීමට මේ පංච උපාදානස්කන්ධයේ දුක පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව පංච උපාදානස්කන්ධෙ මිදුන තැන ඊට අදාළ මාර්ගයට යන්න වෙනවා. දුක නැති වූ තැන, ලෝභ දේශ මොහ නැති වූ තැන. මාර්ගය අන්න ආර්ය පුද්ගලයාට. පංච උපාදානස්කන්ධය කොහොම වළඳනද පෙන්වලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අනිද්දුක්ඛානත් වශයෙන් බලන්න කියලා තමයි වක්කලිට දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ධර්මයේ දකින්න නම් බුදුන් දකින්න ඕන නම් ධර්මයේ දකින්න ඕන කියලා වදාරන බුදුරජාණන් වහන්සේ වක්කලිට උගන්වන්නේ පංච උපාදානස්කන්ධය අනිද්දුක්ඛානත් වශයෙන් දැකීම. මේ පංච උපාදානස්කන්ධය අනිද්දුක්ඛානත් වශයෙන් දැකීමම ආර්ය මාර්ගයේ යාමයි. මෙහෙම මම මේක කෙටි කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරන්න තරම් අපිට වෙලාවක් ඉතුරු වෙලා නැති නිසා. ඒ නිසා මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පංච උපාදානස්කන්ධයේ තේන දේ ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා හෙවත් මගේ මම මගේ ආත්මකට දැකීම බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාධියේ පුද්ගලයාගේ දර්ශනයයි. එමයි උන්ට දුක් වෙනක් දෙන්නේ. ඒ නිසා සසර ගමනේ මාවත නැත්තම් යානේ බවට පත්වන්නේ සංස්කාරයන්ගේ නිස්සකාත්මය. ඒක තුළ තමයි මේ සසරට බැඳීම සහ දුක් ගැනත් දීම සිදු වෙන්නේ. ඒ නිදීමට තථාගතයන් වහන්සේ ධර්මයේ වශයෙන් පෙන්වන්නේ මේ පංච පාදානස්කන්ධය කියන දේ මගේ මම මගේ ආත්ම හේවත් ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තානම් වූ දර්ශනෙන් ඔබ මිදෙන්න වෙනවා. වක්කලීට වදාරන්නේ නේතන් මම නේතොහමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දක්තබ්බං. මනා නුවණින් දකින්ට මේ පංචපාදස්කන්ධෙට එන ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවා මමද, මගේද, මගේ ආත්මයද. මම කොට ගත්තොත් මායයට බැඳෙනවා, මම කොට නොගත්තොත් සංසිඳෙනවා. අන්න මම කොට නොගැනීම කියන්නේ අල්ලා නොගැනීම නැත්තම් ප්‍රතික්‍රියාවකට නොයාම. ගැහුවොත් ගැහුවා බැන්නොත් බැන්නා කියන ප්‍රතික්‍රියාවට යනවා. ඒකට මමත් ඒ ක්‍රියාවලිය. කන්ති නැත්තම් යොසීම කියලා කියන්නේ මොකද්ද මේ ක්‍රියාවලිය පෙරට නොයා ඒ මොහොතේ අවසන් කරන එකට. ඒ අවසන් වෙනවා කියන එකේ තේරුම අර කර්ම බීජ රැස් නොවී නිමා වෙනවයි කියන එක. ගොයන් ගහ පීදෙන්න ඉස්සෙල්ලා මරුණොත් එතනින් පරපර ඉවරයි. නමුත් පීදලා පැහුණොත් ගොයන් ගහ මරුණාට පරපරක් තියෙනවා. අනිත් වගේ උපාදාන වුණොත් ඉදිරි කර්ම බීජ රැස් වුණොත් ඉදිරි પરම්පරාවක් සසර ගමනක් තියෙනවා. උපාදාන නොවෙනවා නම් කර්ම බීජ රැස් නොවී නැසෙනවා. ඒකට කියනවා පංචස්කන්ධය ආගිපීම හැරීම කියලා. එතකොට බුදුදහමින් සම්පූර්ණයෙන්ම පෙනව ලබන්නේ සත්‍ය නොදන්නාකම සිත උපාදානින් යුක්ත වෙලා ඒ උපාදානයේ පැත්තට අනුව කාම රූප රූප වාත්‍රය ඇවිදිනවායි කියන එක. තථාගතයන් වහන්සේ අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මයේ උදව් කරන දේශනා කරවදාරනවා සිත උපාදානයෙන් මුදවා ගන්නට මේ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණ කරගන්න. අනිත්‍ය කියන්නේ ඇති වෙන නැති බව නොහොයි ඉස්සර ඇති බව කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඉතා කුඩා වචනයක් මම පෙන්වන්න කැමතියි ඔබට. මේ කය සම්බන්ධයෙන් සඳහන් කරනවා තථාගතයන් වහන්සේ විදුර සූත්‍රයේ විදුරාම්බික්කේ කායෝ මේ කය කැඩී බිඳී යන සුළුයි ඒ කැඩී බිඳී යන සුළු භාවයට ත්‍රිපිටකයේ විදුරම් කියන අරහම අනිච්ඡං කියන්නේ නැහැ සිත සම්බන්ධයෙන් ඇසෙන් කනට කනෙන් නාසයට නාසින්දියට මාර්ගයකට බෙනවා විඥානම් වික්කවේ පබංගුරා. සිත නිරන්තරයෙන් බිඳෙනවා. නැවත නැවත රටක් බිඳෙනවා. එතකොට සිත කය දෙකේ වෙනස් වීම අනිත්‍ය නෙමෙයි බිඳුරං සහ පබංගුරා. මේකට එන දේවල් වලට කියනවා ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛර මේවට කියනවා උපදි. නැත්තම් උපාදාන. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරණාම ධම්මා. අන්න තමන්ගේ උපදින් තමයි අපි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බරව උපදින නිදහස් වෙන්න ඕන. ඒ උපදින නිදහස් වෙන්න අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමම තමයි ඊට පස්සේ සම්මා වාචා කම්මන්ත ආජීව කියලා කියන්නේ. ඒ ටික පිරෙනකොට වායාමස සමාධිය වීම ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සම්මා දිට්ඨිය මෙලොවක් ඇත පරලොවක් ඇත මවට කුලපස්ථාන ඇත කියන දසවස්තුක සම්මාදිට්ඨිය නෙමෙයි. මේකට කියන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තී භික්ඛවේ සම්මාදිට්ඨිය මේ තමාරි සම්මාදිට්ඨිය. මේ ආරි සම්මාදිට්ඨියට පරණ වේවා. සීල බුදුරු ලෝට හෙලිකරවදාලා උත්තිලක්ෂණ නම් බුද්ධ වචනේ ගැඹුරු අටහා ගැනීමට අවශ්‍ය කරන්නා වුණනම කුරාමේදී උන් හැම දිනාටම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයම සැනසීම පිණිසත් මේ ආනිසංසයන් හේතු ශාසනා වේවායි අපද අනුග්‍රහක බවතුන් ඔවුන්ගේ ඥාතින් වගේ හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාද් සාද් සාද් සංයුක්ත නිකායේ නච්චදීත සූත්‍රය ඇසුරින් ධර්මානුකූලව අපට කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාස්ත්‍රික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දහිර ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිල් දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ කෑගල්ල පුස්සැල්ලසේ පුණ්‍යෝදාරාම විහාරාධිපති